සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि गच्छामि සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යංපි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී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 एवम्पि सब्भूतेषु मानसं भावये अपरिमानन्ति සද්ධාවන්ත පිනතුනි අද ධර්ම දේශනාව සඳහා අප විසින් මාතෘකා කරන්නට යෙදුනේ මේ පින්වත් හැම දිනාම නිතර සජ්ජායනා කරන නිතර අහලා පළපුරුදු කරණීය මෙත්ත සූත්‍රේන ගාථා ධර්මයක්. බුදුරජාණන් වහන්සේ මෙත් වැඩීම පිළිබඳව දේශනා කරන ලද ප්‍රධාන සූත්‍ර ධර්මයක් කරණීය මෙත්ත සූත්‍රය. ඒ මෙත් වැඩීම පිළිබඳව උදාහරණ වශයෙන් දක්වලා තියෙන ගාථාවකුයි අපි අද මාතෘකා කරගත්තේ මෛත්‍රිය වැඩිම පිළිබඳව කරුණු සල්පයක් මේ ධර්ම දේශනාව තුළින් පැහැදිලි කර දෙන්නට. මේ කාල වකවානුව විශේෂයෙන්ම මෛත්‍රිය ප්‍රායෝගිකව පුහුණු කරන්නට අත්‍යවශ්‍යම කාල වකවානුවක්. ලංකාවේ පමණක් නොවේ ලෝකය පුරාම බොහෝ තැන බොහෝ මිනිසුන් අතර ද්වේෂය, වෛරය, ඒ වගේම භීතිය, තැති ගැනීම ආදී නොයෙකුත් පාප ධර්මයන්ගෙන් මනස දූෂිත වෙලා manussත්වයෙන් ලැබිය යුතු යහපත් ප්‍රයෝජනය තම තමන් විසින්ම විනාශ කරගන්නා තැනට අද සමාජය තුල බොහෝ කටයුතු සැලසීලා තියෙනවා. එබඳු කාල වකවානුවක මිනිස්සෙන්ට මිනිස් ධර්මතා තුල පිහිටන්නට බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දුන්නු සුවිශේෂම සද්ධර්මයක් තමයි මේ මෛත්‍රිය නැමැති ධර්මතාවය. මේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට මූලික වුණේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් භාවනා කරන්නට කර්මස්ථානගෙන වනල හැබක භාවනානුයෝගීව කටයුතු කරන්නට උත්සාහ කර අවස්ථාවේ ඒ වනේහි අධිග්‍රහිත දේවතා, රුක්ෂ දේවතා, භූමාටු දේවතා ආදී දෙවි දේවතා කොටස් තමන්ට මේ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාගේ පැමිණීම නිසා ඒ තම තමන්ගේ වාසස්ථානවල සුවසේ පහසුවෙන් ගත කරන්නට ඉඩකඩ නැතිකම නිසා ඒ භික්ෂුන් වහන්සේලා හැකිතාක් ඉක්මනින් එතනින් පළවා හරින්නට නොඑක් ආකාරයේ විකාර දර්ශන දකින්නට සලස්වමින් දුර්ගන්ධය දැනෙන්නට සලස්වමින් අර භික්ෂූන් වහන්සේලාට එතන පැවතීම තරමක් දුෂ්කරතාවයකට පත් කළා. මේ කාරණයෙන් පීඩාවට පත් වුණු භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා මේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කළ මොහොතේ බුදුරජාණන් වහන්සේ බාහිර මිනිස්සෙයින්ගෙන් බාහිර අමනුස්සෙයින්ගෙන් සිතුවිලි හරහා පැමිණෙන නොයෙකුත් විනාශකාරී අදහස් සමනය කරලා ඒ ඒ අයත් සුවපත් කරන්නට තම තමනුත් සුවපත් වෙන්නට ලෝකයම සුවපත් කරන්නට ප්‍රයෝජනවත් වෙන මේ මෛත්‍රී විහරණය පිළිබඳව ගැඹුරු දේශනාවක් පවත්වලා මේ කර්මීය මෙත්ත සූත්‍රය එහෙම නැත්නම් මෛත්‍රී සූත්‍රය ඒ භික්ෂුන් වහන්සේලාට උගන්වලා නිතිපතා ඒ මෛත්‍රී සූත්‍රයෙන් අනුශාසනා කරන්නට ඒ මෛත්‍රී සූත්‍රයේම භාවනා කර්මස්ථානයේ හැටියට භාවිතා කරන්නට මෛත්‍රී සූත්‍රයේම සජ්ජායනා කරන්නට ඒ භික්ෂුන් වහන්සේලාට උපදෙස් ලබා දුන්නා. එතෙන් පටන් මේ භික්ෂුන් වහන්සේලා අර අමනුෂ්‍ය කොට්ටාසයන් කෙරෙහි මහත් වූ මෙත්සිත පතුරවන්නට පටන් ගත්තෙන් පටන් ඒ අමනුෂ්‍ය කොට්ටාස තම තමන් කරපු ඒ භික්ෂුන් වහන්සේලා පළවා හරින්නට නොඑක් උත්සාහයන් දරමින් විකාර දර්ශන පෙන්වමින් ඒ ඇති කරපු తত্ত্বය සම්පූර්ණයෙන්ම අතහැර දාලා ඒ භික්ෂුන් වහන්සේලාට සූචකීකරු උපාසකයින්සේ දායකයින්සේ අපෝපස්ථාන කරලා ඒ භික්ෂුන් වහන්සේලාගේ මහානදම් පුරන්නට උපකාර කළ බව ඒ කතා ප්‍රවෘත්තිෙහි දැක්වෙනවා. මේ විදිහට අපි මෛත්‍රිය පිළිබඳව වටිනාකම විටින් විට ධර්ම දේශනාවල අහනකොට අපි ගොඩක් දෙනෙක් තේරුම් ගන්නවා මෙත් වැඩීම බොහොම වටින දෙයක්. මෙත් වැඩීම අවශ්‍ය දෙයක්. ඒ නිසා අපිත් මෙත් වඩන්නට ඕනේ කියලා බොහෝ දෙනෙකුට යම්කිසි උනන්දුවක්, උද්‍යෝගයක් ඇති වෙනවා. ඒ උද්‍යෝගය තුළ බොහෝ දෙනා මෙත් වඩන්නට උත්සාහයක් ගත්තත් සමහර කෙනෙකුට ඒක සඵල වෙනවා සමහර කෙනෙකුට ඒතරම් සාර්ථක ප්‍රතිඵල ලබන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ බඳු අය විටින් විට වික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා નિවරදිව මෛත්‍රී භාවනාව කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා අද මේ ධර්ම දේශනාව තුළින් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපගේ අත්දැකීම් උපකාර කරගෙන මේ මෛත්‍රී සිත අවංකව ඇති කරගන්න ආකාරය තරමක් පැහැදිලි කර දෙන්නට. මූලික වශයෙන් අපි කවුරුත් මෙත් වඩනකොට සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියන මේ මනෝභාවය ඇති කරගන්නට උත්සාහවත් වෙනවා. නමුත් සමහර කෙනෙක් අවංකව මේ මනෝභාවය ඇති කරගැනීමෙන් ඒ සංකල්පනාව ඒ සංඥාව ජනිත කරනවා. නමුත් තව සමහර කෙනෙකුට එහෙම උත්සාහ කරත් ඒක ඊතරම්ම සාර්ථක මනෝභාවයක් ඇති නොවේ අර වචන කිහිපේ පමණක් නැවත නැවත සජ්ජායනා කිරීමක් මනසින් ආවර්ජනා කිරීමක් පමණක් වෙන අවස්ථාවක් නැතුව නෙමෙයි. එහෙම වෙනකොට සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියන ඒ සිතුවිල්ල එහෙම නැත්නම් ඒ වචන කිහිපේ මනසින් ආවර්ජනා කළා වුණාට අවංක මනෝභාවයක් හැබැයි මෛත්‍රී මනෝභාවයක් Tamanගේ මනස තුළ ජනිත කරගන්න සමර්ථ වෙන්නේ නැහැ. මේකෙන් අපි අදහස් කරන්නේ දැනට කරගෙන යන භාවනාව නොසලකා හැරිය යුතුයි ඒක වැඩකට නැති එකක් ඒක නිෂ්ඵල එකක් කියන එක නෙමෙයි අපට පුළුවන් හැටියට අපි හැමදෙනාම යමකට ප්‍රවේශ වෙන්නට ඕන අපි දන්නා තරමින් තමයි අපි යමක් ආරම්භ කරන්නේ සියල්ලම සකසාගෙන සියල්ලම නිවැරදි කරගෙන අපට මුලින්ම යමක් ආරම්භ කරන්නට පුළුවන් කමක් නැහැ නමුත් අපි යමක් ආරම්භ කරලා කරගෙන යනකොට ඒ ලැබෙන අත්දැකීම් සහ සිදුවෙන සිදුවීම් මත ටිකෙන් ටික අපි උත්සාහවත් වෙන්නට ඕන වඩාත් අර්ථවත් විදිහට වඩාත් නිවැරදිව ඒ කාර්ය කරන්නේ කොහොමද කියලා. භාවනාව උසස් පළගෙන දෙන්නක් කියලා ඇසූ පමණින්වත් මෛත්‍රී භාවනාවෙන් ලොකු යහපතක් කරන්නට පුළුවන් නේ කියලා ඇසූ පමණින්වත් අපිට එකවරම සියලු සත්‍යෝ සූපත් වෙත්වා නිදුක් වේවා කියලා සිතුවිලි ගොඩනගපු පමණින්වත් හැබැයි මෙත් සිතක් හැබැයි මෛත්‍රී මනෝභාවයක් ජනිත කර ගැනීම ලෙහෙසි පහසු නැහැ. මෛත්‍රිය කියන කාරණේ ලෝකේ ප්‍රකට කාරණයක් වුණත් එහෙම නැත්නම් ඒක ප්‍රකට වචනයක් වුණත් මේ මනෝභාවය ප්‍රකට කර ගැනීම තරම් ලෙහෙසි පහසු නැහැ. ඒ නිසා අපි ටිකක් උත්සාහ කරලා බලන්නට ඕන අර සුවපත්ත්වා නිදුක්ත්වා කියන ඒ සිතුවිල්ල සිතන අතරතුරේම කොහොමද අවංකව මේ හැඟීම අපේ මනස තුල ජනිත කරගෙන පතුරවන්නේ. එහෙම පතුරවන්නට පුළුවන් වෙන්නේ හැබෑම මනෝභාවයක් ජනිත වුණොත් විතරයි. ඒ මනෝභාවය Taman තුල අවංකව ජනිත කරගන්නට බැරි වුණොත් නිකම්ම නිකං ප්‍රාර්ථනාවක් විතරයි අපට කරන්නට වෙන්නේ. ඉතින් එහෙම ප්‍රාර්ථනාවක් කළයි කියලා ඒ ප්‍රාර්ථනා හැම එකක්ම හැම විටම සඵල වෙන්නේ නැහැනේ. ඒක අපි කොයි කවුරුත් දන්නවනේ. යම් ප්‍රාර්ථනාවක් සඵල වෙන්නට නම් ඒකට අවශ්‍ය යම් කිසි හේතු සාධක ජනිත වෙන්නට ඕනේ. නිවැරදි චේතනාවන්, නිවැරදි මනෝභාවයන් ජනිත කරමින් ඒ හැඟීම, ඒ මනෝභාවය දසත පතුරවන්නට පුළුවන් පුළුවන් නම් තමයි ඒකෙන් යම් කිසි යහපතක් ලෝකයට කරන්නට පුළුවන් වෙන්නේ. අද ලෝකේ බොහෝ දිනේ බොහෝ දේවල් කරනකොට මේ මෛත්‍රී භාවනාව පිළිබඳව විතරක් නෙමෙයි අනික් කර්ම පිළිබඳව වුණත් තරමක් අවබෝධයෙන් කරන අය වගේම එතරම් අවබෝධයකින් තොරව කටයුතු කරන අයත් බහුල සමාජය තුළ දකින්නට ලැබෙනවා. භාවනාව, සීලය, දානය ගැන කල්පනා කරලා බැලුවත් එහෙමයි. දන් දෙන්නේ කුමක් සඳහාද කියලා විමසුවොත් බොහෝ දෙනා පිළිතුරු දෙන්නේ පින් සිද්ධ වෙන්නට කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි දානයක් දී යුත්තේ අනුන්ව සුවපත් කරන්නට, අනුන්ව සැපවත් කරන්නට, අනුන්ට ඇති වෙලා තියෙන පීඩාවක් සමනය කරන්නට අනුන්ට සහනයක් සලස්වන්නට ඒ තමන් සන්තක දෙවින් තව කෙනෙකුට යහපතක් සිද්ධ කරනවා සහනයක් සලස්වනවා සුවයක් ඇති කරනවා කියලා අවංකව ඇති කරගන්න චේතනාවේ ශක්තිය තමයි දානමය කුසලයයි දානමය පුණ්‍යක්‍රියාවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. නමුත් දන් දීම හොඳ පින්කමක් කියලා ඒ හැඟීම පමණක් ඇති කරගෙන දන් දෙන්නට උත්සාහ කළාට මේ තමන් අනේකාන්තක දෙයින් අනුන්ව සුවපත් කරනවායි කියන ඒ අවංක මානසික தත්ත්වය ඇති කරගන්න එක පහසු නෑ. ඒබඳු දානයක් ඊතරම් උසස් පළගෙන දෙන්න නෙමෙයි. සියුම් ආකාරයෙන් තෘෂ්ණාව මූලික වෙලා තමන් සැප විඳීමේ අපේක්ෂාවෙන් දානය දුන්නට ඊතරම් උසස් ආකාරයේ දානමය කුසලයක් සිද්ධ වෙන්නේ නෑ. තමන් සන්තක දෙයින් අනුන් සුවපත් කරන්න ඕනේ කියන හැබැයි අදහස Tamanගේ සිත් තුළ පෙරදරි කරගෙන ඒ දාණය දෙන්නට පුළුවන් නම් තමයි ඒක උසස් කුසලයක් වෙන්නේ. ඒ වගේම ඒ කුසලයේ දීර්ඝ කාලයක් Tamanta සැපගෙන දෙන්නට සමර්ථ වෙන්නේ. මේක තරමක් ගැඹුරු කාරණයක් අපි එකවරම වැටහෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් ටිකෙන් ටික උත්සාහ කරන්න ඕන මෙහි යථා ස්වභාවය හඳුනා ගන්න. මෙන්න මේ වගේම දෙයක් තමයි බොහෝ වෙලාවට මෙත්වීමේදීත් අපට සිද්ධ වෙන්නේ. මෛත්‍රිය හොඳ දෙයක් කිය, මෛත්‍රිය පුහුණු කරන්නට ඕන. ඒක මෙලොව පරලොව සැපගෙන දෙනවයි කියලා ඇහුවාම ඒ පිළිබඳව යම්කිසි අපේක්ෂාවක් ඇති කරගෙන අපි ඒක කරන්නට උත්සාහ කළත් හැබෑවටම මෛත්‍රියයි කියලා කියන්නේ අනුන්ට යහපතක් වෙනවා දකින්නට ඇති වෙන කැමැත්ත. අනුන් සුවපත් වෙනවා දකින්නට ඇති අපේක්ෂාව. ඒ අනුන් සුවපත් කරන්නට, අනුන්ට යහපතක් කරන්නට, අනුන් දුකින් මුදවන්නට, අනුන් සුවසේ ජීවත් වෙනවා දකින්නට අවංකව Tamanගේ මනසේ සෞම්‍ය වූ මනෝභාවයක් ජනිත කරගන්නට පුළුවන් වුණොත් ඒක තමයි සියලු දෙනාගේ සුවය සඳහා සියලු දෙනා වෙත පතුරවා හරින්නට පුළුවන් වෙන්නේ. ඒක සැබවින්ම අපේ සිතට වගේම ගතට දැනෙනවා. එහි සෞම්‍ය භාවය, එහි සිසිලස අපට අත්දකින්නට පුළුවන්. මෙය හඳුනා ගන්නට උදාහරණයක් වශයෙන් අපට පොඩ්ඩක් ඒකෙම අනිත් පැත්ත ගැන හිතලා බලන්නට පුළුවන්. ද්වේෂය කෙනෙකුට ඇති වුණොත් කොයි විදිහේ ස්වභාවයක්ද Tamanට දැනෙන්නේ? තව කෙනෙක් අපට නපුරක් කරපු අවස්ථාවක, තව කෙනෙක් අපට බැනවැද ලැජ්ජා කරපු අවස්ථාවක ඒ කෙරෙහි අපේ මනසේ ආවේගයක් ඇති වෙනවා, කෝපයක් ඇති වෙනවා. ඒ ඇතිවෙනා වූ කෝපය, ඒ ද්වේෂය අපට ඕනෑම මොහොතක නැවත සිහි කරන්නට පුළුවන්. ඒ අය එතන ඇතත්, ඒ අය එතන නැතත්, ඒ රූපය දැర్శණේ උනත් නොඋනත් නම සිහි කිරීම මාත්‍රයෙන් පමණක් උනත්, ඒ අය බොහෝ දුර බැහැරක හිටියත් මේ පිළිබඳව යම්කිසි සංඥාවක් ජනිත කිරීමෙන්ම පමණක් යම්කිසි බරපතල ආවේගයක් අපේ මනස තුළ ගොඩ නැගෙනවා අපි කවුරුත් අත්දැකලා තියෙනවා. ඒකට තමයි ද්වේෂයයි කෝපයයි ආවේගයයි කියලා අපි සඳහන් කරන්නේ. එතකොට ඒ ආවේගය, ඒ කෝපය, ඒ ද්වේෂය මතුවෙනකොට අපට පැහැදිලිවම ප්‍රකටවම දැනෙන දෙයක් තමයි මනස උණුසුම් වෙලා, මනස රත් වෙලා, මනස එක්තරා කැකෑරෙන ස්වභාවයක් ඇති වෙලා ඒක මනසින් පමණක් නවතින්නේ නැහැ. කයටත් ඒ ස්වභාවය දැනෙන්නට ගන්නවා. දහදිය වැగిරෙන ස්වභාවයක් බොහෝ වෙලා ඒ தත්වයේ ඒ මනෝභාවයේ පැවැත්වුවොත් ඊබඳු தත්වයකුත් ජනිත වෙන්නට පුළුවන්. අන්න ඒ විදිහට සිතගත රසාගෙන ඇතිවෙන හත් වෙන කැකෑරෙන ස්වභාවයක් අර තමන්ට හානි කරපු පුද්ගලයා සිහි කරපු පමණින්ම අපේ මනස තුළ මතුවෙනවා. ඇයි එහෙම වෙන්නේ? දීර්ඝ කාලයක් ද්වේෂය කියන එක අපි හොඳට අත්දැකලා තියෙනවා. ඒ අත්දැකලා තියෙන නිසා අමුතුවෙන් ඒ තනත්තා නොසන්නට ඕන වනසන්ට ඕන කියන වචන භාවිතා කළත් නොකළත් ඒ සංඥාව ඇති වෙනකොටම ඒ ආවේගය අපේ මනස තුළ මතුවෙනවා. නමුත් මෛත්‍රී කරනකොට අපි ගොඩක් දෙනෙකුට ඒ වගේ අනුන් සුවපත් වෙත්වා, අනුන් නිදුක් වෙත්වා කියලා හිතනකොට ඒ විදිහේ සෞම්‍ය මනෝභාවයක් ඇති වෙනවද කියලා අපි ටිකක් විමසලිමත් වෙන්න ඕනේ. එහෙම ඇති කරගන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. අන්න ඒ සඳහා මඟ පෙන්වීමකුයි අපි මේ ධර්ම දේශනාව තුළින් කරන්නට උත්සාහ කරන්නේ. එතකොට අර විදිහේ ද්වේෂය මතුවෙනවා වගේම අපිට මේ මෛත්‍රී හැඟීමත් හරියට ජනිත කරගන්නට පුරුදු පුහුණු වුණොත් අර වචන කිසිවක් නොකියුවාට අනිකා පිළිබඳව සංඥාව ඇති වෙනකොටම ඒ තනත්තාගේ නම අසනකොටම ඒ සිද්ධිය සිහි කරනකොටම ආවේගයේ ගතසිත යට කරගෙන මතුවෙනාseම අපිට මේ සියලු සත්වයින්ම අරමුණු කරගෙනකට මිනිස්සුන් අරමුණු කරනකොට සත්වයින් අරමුණු කරනකොට එහෙම නැත්නම් තවත් වෙනත් පුද්ගලයෙක් අරමුණු කරන යනකොට ඒ ඕනෑම මොහොතක සෞම්‍ය වූ මනෝභාවය සැනකින් මතු කරගන්නට පුළුවන් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ උදාහරණ හැටියට දේශනා කළ ගාථා ධර්මයකුයි අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ. මාතා යත්හානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සංභාවේ අපරිමාණ මාතා යථානියම් පුත්තං මවක් තමන්ගේ එකම දරුවාට යම්සේ සෙනෙහස දක්වනවද යම්සේ මෛත්‍රිය කරුණා පතුරවනවද එකම දරුවෙක් ඉන්න මවක් ඒ දරුවා කෙරෙහි යම්බඳු සෙනෙහසක් යම්බඳු මෛත්‍රියක් ඇති කරගන්නවද අන්න ඒ වගේ මෛත්‍රියක් එතනදී දරුවා පිළිබඳව නිරන්තරයෙන් මගේ දරුවා සුවපත් වෙන්නට ඕනේ නිදුක් වෙන්නට ඕනේ කියලා ඒ මෑණියන් නොසිතනවා වෙන්නට පුළුවන්. ඒ වගේම නිරන්තරයෙන්ම මගේ දරුවට යහපතක් වෙන්නට ඕනේ හොඳක් වෙන්නට ඕනේ කියලා අමුතුවෙන් වචන වශයෙන් නොසිතනවා වෙන්නට පුළුවන්. නමුත් දරුවා කියන සංඥාව ඇති කර ගන්නකොටම ඒ මෑණියන්ගේ මනසේ පුදුමාකාර සෞම්‍ය වූ මනෝභාවයක් ජනිත වෙනවා. අන්න ඒ බඳු මනෝභාවයක් ලෝකයේ සියලු සත්වයන් කෙරෙහිම මාන සංභාවයේ අපරිමාණ අප්‍රමාණ වූ සියලු සත්‍යයන් කෙරෙහිම ඊබඳු මනෝභාවයක් පතුරන්නට පුහුණු වුණොත් පුරුදු වුණොත් අන්න අපි කරන මෛත්‍රිය වඩාම සාර්ථක දෙයක් වෙනවා ලෝකයට යම්කිසි යහපතක් කරන්නට තරම් ශක්තිමත් වූවක් වෙනවා නමුත් මෙතනට අපිට එකපාරටම වැඩෙන්නට පුළුවන් කමක් නැහැ ටිකෙන් ටික ඕන ඒ ස්වභාවය අපි දියුණු කරගන්නට අපි බොහෝ වෙලාවට මෙත් වඩනකොට මුලින්ම Tamanට මෛත්‍රී කරගෙන ඉන් අනතුරුව ලෝකේ අන් අයට මෙත් වඩන්නට උත්සාහ කරනවා. අපි ඒ නිසා මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන කොහොමද Tamanට මෙත් වඩන්නේ ඊළඟට කොහොමද අනුන්ට මෙත් වඩන්නේ. Tamanට මෙත් වඩනවා කියලා කියන්නේ මේ ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ආවේගය ඒව නිසා Tamanගේ මනස විනාශ වෙන හැටි. ඒව නිසා ලෝකය විනාශ වෙන හැටි. ඒව නිසා මේ පරිසරය විනාශ වෙන හැටි අපි ටිකක් නුවණින් කල්පනා කරලා මෙන්න මේ විනාශය මගේ මනස තුල ඇති වෙන්නට මම ඉඩ තියන්නේ නැහැ. මේකෙන් Tamanටත් හානියක් වෙනවා, මේකෙන් අනුන්ටත් හානියක් වෙනවා. ද්වේෂය Tamanගේ සිත් තුල ජනිත වුණාම කොයිතරම් වේදනාවක් කොයිතරම් පීඩාවක් කොයිතරම් දුකක් කොයිතරම් අපහසුාවක් Tamanට දැනෙනවද එහෙමනම් මේ විනාශය කුමටද මං මගේ ජීවිතේටම ඇති කරගන්නේ ඒ වගේ මේ द्वේෂය Tamanගේ මනසේ පහළ වෙනකොට ලෝකේ තව බොහෝ දෙනාට කොච්චර හානියක් වෙනවද බුදුහාමුදුරුවෝ මේවා පිළිබඳව බොහෝ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. අග්ගඤ්ඤ චක්කවර්ත සීහනාද වැනි සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ මනස තුල ඇති වෙන පාපකාරී චේතනාවන් අන්නය විනාශ කරනවා විතරක් නෙමේ පරිසරය පවා විනාශ කරන්න සමර්ථ වෙනවා. මේ මෑත යුගයේ ඒවා පිළිබඳව නොයිකුත් උපකරණ පවා භාවිතා කරලා පරීක්ෂණ කරලා තියෙනවා කොච්චර දුරට Tamanගේ එක්කෙනෙකුගේ මනසේ මතුවෙන අයහපත් මනෝභාවයන් තව කෙනෙකුගේ මනසට බලපෑම් ඇති කරනවද එක්තරා තරුණයෙකුට පරිගණක යන්ත්‍ර සවි කරලා ඒ තනත්තාගේ මොළයෙන් නිකුත් වෙන චිත්ත තරංග ස්වභාවය හඳුනාගෙන ඉන් අනතුරුව එතන ඉඳලා කිලෝමීටර 1600ක් පමණ ඈතින් ඉන්න කාන්තාවක් ඒ කාන්තාවට දුරකථන පණිවිඩයක් දීලා කියනවා මේ තනත්තා අරමුණු කරලා ද්වේෂ කරන්න. එහෙම ද්වේෂ කරනකොට අර විද්‍යාඥයන් ඒ පරිගණක යන්ත්‍ර තුලින් දකිනවා මේ ස්වභාවික තත්වයෙන් නිකුත් වෙච්ච චිත්ත තරංග ටික වේලාවක් යනකොට ක්‍රමක්‍රමයෙන් විකෘති වෙලා ව්‍යාකූල තත්වයට රෝගී පුද්ගලයෙකුගේ මනසින් නිකුත් වෙන චිත්ත තරංග හා සමානව නිකුත් වෙන්නට පටන් ගත්තා. දැන් මේ පුරුෂයා දන්නේ නැහැ Taman මේ බඳු ද්වේෂයකට ලක් වෙනවයි කියලා. ඒ තැනත්තා දන්නේ Taman පරීක්ෂණයකට ලක් කරලා තියෙනවා කියලා විතරයි. නමුත් අර Taman නොදන්නවා වුණත් ඒ සැතපුම් දහස් ගාණක් ඈත ඉන්න කාන්තාවකගේ මනසින් නිකුත් වෙන චිත්ත තරංගවල වේගය Tamanගේ මනසෙහි ස්පර්ශ වෙනකොට ඒන් නිකුත් වෙන ස්වභාවික తত্ত্বය තරමක් විකෘත් වෙලා රෝගී తত্ত্বයක් උද්ගත වුණා. නැවත ඒ අය දුරකථන පණිවිඩයකින් අර කාන්තාවට දැනුවත් කරනවා. දැන් මෙත් කරන්නට මේ තැනත්තා සුවපත් වෙන්නට සිතුවිලි පහළ කරන්න. එහෙම හිතනකොට ටික වේලාවකින් අර විකෘති වුණු රෝගී වුණු චිත්ත තරංග නැවත යථා තත්වයට ප්‍රකෘති තත්වයට පත් වෙලා ස්වභාවික තත්වයට පත් වුණා. මේබඳු නොයෙකුත් පරීක්ෂණ තුලින් මෑත භාගයේ උපකරණ හරහා පවා සනාත කරගෙන තියෙනවා මීට වසර 2552කටත් ඉහතදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු මේ සිතුවිලිවල ශක්තිය පිළිබඳව. ඒ නිසා අපි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු වර්තමානයේ සමාජය තුලින් අපට අහන්නට දකින්නට ලැබෙන බොහෝ කරුණු ඒක රාශී කරගෙන ටිකක් තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන අපේ මනස තුල ආවේගයක් ඇති වුනහම, ද්වේෂයක් ඇති වුනහම, වෛරයක් ඇති වුනහම ඒකෙන් Tamanටත් හානි වෙන්නේ කොයි ආකාරයෙන්ද අනුන්ට හානි වෙන්නේ කොයි ආකාරයෙන්ද ඒ වගේම ගහ කොළ ඇලදුල ආදී මේ ස්වභාවික සබා දහමට පවා කොයිතරම් හානියක් කරනවද කියන බව. මේ විදිහින් තේරුම් අරගෙන මෙතරම් හානිදායක වූ මෙතරම් විනාශකාරී මේ මනෝභාවයන්ගෙන් මම ටික ටික නිදහස් වෙන්නට ඕනේ කියන හැඟීම ඇති කරගෙන ඊතරම් විනාශයකට මගේ මනස පමුණවා ගන්නේ නැතුව මම මගේ මනස ආරක්ෂා කරගන්නවා මම ද්වේෂ කරන්නේ නැහැ මම වෛර කරන්නේ නැහැ මම අනුන්ට නපුරක් වෙන්නට සිතුවිලි ඇති කරන්නේ නැහැ මේ විදිහින් හිතලා තමන්ව රැකගන්නට උත්සාහ කරනකොට අන්න තමන් පිළිබඳවම තමන්ට යම්කිසි මෙත් සිතක් ඇතුළතින් වැඩෙන්නට පටන් ගන්නවා. Taman පිළිබඳවම යම්කිසි සෞම්‍ය මනෝභාවයක් Tamanගේ මනස තුළ ගොඩනැගෙන්නට පටන් ගන්නවා. එහෙම වෙනකොට අර වෙනදා Taman තුළ තියෙන දඩබ්බර ස්වභාවය, Taman තුළ තියෙන ආවේගකාරී ස්වභාවය, Taman තුළම ඇතිවෙන දරුණු ස්වභාවය තරමක් යටපත් වෙලා සෞම්‍ය ස්වභාවයක් මනස තුලින් ගොඩනගන්නට යම්කිසි හැකියාවක් ඇති වෙන බව Tamanටම අත්දකින්නට පුළුවන්. ඒ විදිහෙන් Tamanගේ මනස රැකගත යුත්තේ කුමක් නිසාද? මේ මිනිස් සමාජය තුල මම කියන්නේ තවත් එක පුද්ගලයෙක්. සමාජයයි කියන්නේ 아무තු දෙයක් නෙමෙයි මම වැනිම පුද්ගලයන් සමූහයක්. මගේ මනස මම විනාශ කරගන්නවා සේම අනුන්ගේ මනස විනාශ කරන්නටත් යම් බලපෑමක් ඇති කරනකොට ඒ අය ඒ අයගේ මනස විනාශ කරගන්නවා වගේම තවත් අය විනාශ කරන්නට බලපෑමක් ඇති කරනකොට අන්‍යෝන්‍ය වශයෙන් ඇති වෙන සිතුවිලි හුවමාරුව සහ සිතුවිලි බලපෑම නිසා මහා පසුබෑමක් මහා දුබලකමක් මිනිස් සිත් සතන් තුළ ජනිත වෙන්නට පුළුවන්. ඒ ඇති වෙන මානසික පසුබෑම නිසාම මේ මිනිස් සමාජය තුළ මහා පරිහානියක් ඇති වෙන්නට ඉඩකඩ තියෙනවා. මෑත භාගයේ අපට දකින්නට පෙනෙන්නට තියෙනවා වෛරය, ක්‍රෝධය හරියට විස පොපු ඊයක් මිනිසුන් පසාරු කරගෙන යන්නාසේ මිනිස් හදවත් පසාරු කරගෙන තන තන ව්‍යාප්ත වෙන ආකාරය. ඉතින් මේ తত্ত্বය හරියට තේරුම් අරගෙන මගේ මනසින් මෙබඳු විනාශයක් ලෝකයට මං සිද්ධ කරන්නේ නැහැ. මගේ මනසින් මගේ ජීවිතයට බඳු විනාශයක් මං ඇති කරගන්නේ නැහැ. ද්වේෂය අනුන්ට හානි කරනවා පමණක් නෙමේ තමන්ගේ මනස කිලිටි කරනවා තමන්ගේ මනස විනාශ කරනවා එය මෙලොව වශයෙන් තමන් පරිහානියට පමුණුවනවා සසර බොහෝ ආත්ම භාවයක් සතර අපායන්හි උපදවන්නට ඒ වගේම දුක්ඛිත ජීවිත ගත කරන්නට ඒ කිලිටි මනෝභාවය හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පළමුවෙන්ම අපට හැඟීමක් ඇති වෙන්නට ඕනේ මේ manussත්වය අපි යහපත් මිනිස් ජීවිතයක් ලබලා තියෙනවා. මේ මිනිස් ජීවිතය අපි ලබලා තියෙන්නේ අහඹ විදිහට නෙමෙයි සතර දීර්ඝ කාලයක් සිද්ධ කළා වූ මහා කුසල බල මහිමේකින් ඒ මහා පුණ්‍ය මහිමේකින් කුසල මහිමේකින් අපි ලැබුවා වූ මේ උසස් වූ මනුෂ්‍යාත්මය මනුෂ්‍යයි කියලා කියන්නේ මනසින් උසස් නිසා අපි මනසින් උසස් නම් අපි තත්මක උත්සාහ කරන්ට ඕන අපේ මනස රැකගන්නටත් අපේ මනසින් අන් අයට වෙන හානිය වළක්වන්නටත් ඒ නිසා Tamanගේ මනස තුල නොඑක ආකාරයෙන් ආවේගයන් මතුවලා Tamanටත් අනුන්ටත් වෙන විනාශය නිවැරදිව හඳුනාගෙන ඉබඳු හානියක් මා තුළින් ලෝකයට සිද්ධ වෙන්නට මම ඉඩකඩ සලසන්නේ නැහැ කියලා තමන්ව සුරක්ෂිත කරගනිමින් ටිකෙන් ටික සෞම්‍ය වූ මනෝභාවයන්ට තමන් මුලින්ම හුරු වෙන්නට ඕනේ. අන්න එතකොට තමන්ට මෙත්වඩනවා කියන කාරණය අවංකව තමන්ට නිවැරදි හැඟීමකින් යුක්තව සිද්ධ කරන්නට පුළුවන් වෙනවා. අපිට ගොඩක් වෙලාවට එහෙම කරන්න බාධා හැටියට පැමිණෙන්නේ මම මොකටද අනිත් අයට යටත් වෙන්නේ? මම මොකටද අනිත් කෙනෙකුට දෙවෙනි තැනටපත් වෙන්නේ? තව කෙනෙක් කරන කියන දේ මම මොකටද ඉවසන්නේ? ඒ නිසා මටත් යම්කිසි හැකියාවක් තියෙනවා කියලා සමහර වෙලාවට අපි තුල මාන්නය මතුවෙනවා. ඒ වගේම ලැජ්ජාව මතුවෙනවා. ඒ වගේම උඩඟුකම මතුවෙනවා. මේ හැම දෙයක්ම මෛත්‍රියට බාධාවා. මෙත් සිතට බාධා කරන්නේ ද්වේෂ සිත පමණක් නෙමෙයි. මාන්නය, ලැජ්ජාව, ලැජ්ජාවයි කියලා මෙතන අදහස් කරන්නේ ගුණයක් හැටියට කියන පව්කම් වලට ලැජ්ජා වෙන ස්වභාවය නෙමෙයි. අද බොහෝ දෙනා තුල ලැජ්ජාව හැටියට ඇති වෙන්නේ Taman Taman පිළිබඳව යම්කිසි අගුණයක් අන්නයි කියනවා නම් එහෙම නැත්නම් Taman සමාජයට නොපෙන්වා සංගවා ගන්නට හදන දෙයක් අන් අය විසින් හෙලි කරනවා නම් එහෙමත් නැත්නම් Tamanගේ දුර්ගුණයක් සමාජය තුළ අනිත් අය කතා බහට ලක් කරනවා නම් ඒ බඳු තැනකදී ඇතිවෙන පසුබෑම තමයි අද ගොඩක් දෙනෙක් ලැජ්ජාවයි කියලා කියන්නේ. හැබැයි ලැජ්ජාව කියන ಗುಣධර්මය වෙන්නේ ඒක නෙමේ පව්කම් වලට පසුබාන ස්වභාවයයි ಗುಣධමයක් හැටියට ලැජ්ජාව කියලා ධර්මයේ දැක්වෙන්නේ. ඒ ලැජ්ජාව නෙමෙයි මෙතන මම අදහස් කළේ තමන් නොඑක ආකාරයෙන් සමාජයට දැනෙන්නේ නැති වෙන්නට තමන්ගේ දුර්වලතාවයන් සංගවාගෙන ඉන්නවා ඒව සමාජයට හෙළි වෙනකොට ඒව සමාජයේ ඉදිරියේ විවෘත වෙනකොට තමන් තුළ එක්තරා හැකිලෙන බවක් එක්තරා ආවේගයක් ඇති වෙනවා එය තමයි අද සමාජයේ බොහෝ දෙනා ලැජ්ජාව හැටියට හඳුන්වන්නේ එය මෛත්‍රියට බාධාවක් ඇති කරනවා ඒ වගේම මානය මෛත්‍රී වඩන්නට බාධකයක් වෙනවා. මෙන්න මේ විදිහට ද්වේෂය මූලික කොටගෙන සියලුම ක්ලේශ ධර්මයන්, අකුසල ධර්මයන්, පාප ධර්මයන් නිසා මෙත් සිත ඇති කරන්නට ප්‍රබල බාධකයක් ඇති කරනවා. ඒ නිසා මූලික වශයෙන් අපි හඳුනා ගන්නට ඕන Tamanගේ මනස කොයි ආකාරයෙන්ද මේ පාප ධර්මයන්ගෙන් කෙලසිලා මේ සෞම්‍ය භාවය විනාශ කරන්නේ. අපි හැමදෙනෙක් තුළම යම්කිසි සෞම්‍ය ගුණයක් තියෙනවා. ඒ සෞම්‍ය ගුණය නැති කරලා කැකෑරෙන ආවේගකාරී తත්වයේ ඇති වෙනකොට Tamanටත් ලෝකයටත් කොච්චර අනතුරක් සිද්ධ වෙනවද? ඒ නිසා මම මේ මහා අන්තරායෙන් රැකිලා මගේ මනස තුළ සෞම්‍ය භාවය මතු කරලා Tamanටත් ලෝකයටත් යහපතක් කරනවා කියන මේ ආකල්පය ටිකෙන් ටික වැඩෙනකොට තමයි අන්න මම සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා කියන මේ සංකල්පනාව අවංක වූ අර්ථවත් වූ එකක් බවට පත් වෙන්නේ. ඊළඟට අපි කියනවා අනුන්ට මෙත් වඩන්න. අනුන් සුවපත් වෙන්නට, අනුන් නිදුක් වෙන්නට කියලා අපි යම්කිසි සංකල්පනාවක් මනස තුල ගොඩනගා ගන්නවා. ඒ විදිහට අනුන්ට මෙත් වැඩීමේදී එය තුන් ක්‍රමයකට පුහුණු කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ ත්‍රිවිධාකාරයෙන් අපට මෛත්‍රිය ප්‍රගුණ කරන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට මෛත්‍රී මනෝ කර්මය පුහුණු කරන්න තමයි මුලින්ම ආරම්භ කරන්නට උත්සාහවත් වෙන්න. නමුත් ඒක ටිකක් දුෂ්කර කාරණයක් කියලා කෙනෙකුට දැනෙනවා නම් ඒ තැනත්තාට පුළුවන් මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම වශයෙන් ටික කාලයක් අභ්‍යාස කරන්නට පුහුණු කරන්න. එහෙම කරනකොට ටිකෙන් ටික මේ හැබැයි මෛත්‍රී මනෝභාවය කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට කායික වශයෙන් යම් ක්‍රියාවක යෙදෙන එක අපට තරමක් පහසුයි. වචනයෙන් යම් කිසි කාර්යයක් කරන එක අපට තරමක් පහසුයි. නමුත් හුදෙක් මනසින් පමණක් යමක් කරනවා කියන එක තරමක් දුෂ්කර වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? නිවැරදි මනෝභාවය හඳුනා ගන්නට බැරි නිසා. ඒ නිවැරදි මනෝභාවය හඳුනාගත්තොත් මනසින් මේක කරන එක වඩා පහසු දෙයක් කියලා කෙනෙකුට දැනෙන්නට පුළුවන්. නමුත් මූලික වශයෙන් එතනට පැමිණෙන්නට අපට උපකාර වෙනවා මෛත්‍රී සහගත කායි කර්මය සහ වචී කර්මය කලක් පුහුණු කිරීම. දීර්ඝ කාලයක් අපගේ අත්දැකීම් අනුව අපට පැහැදිලි වෙන කාරණයක් තමයි යමෙක් මෛත්‍රී සහගත කායි කර්මයෙන් සහ වචී කර්මයෙන් ආරම්භ කරනවා නම් ඒතනත්තාට කාලයක් යනකොට මෛත්‍රී සහගත මනෝ කර්මය එහෙම නැත්නම් ඒ නිවැරදි මනෝභාවය මොකක්ද කියලා හඳුනා ගන්නට එක්තරා විවරයක් එක්තරා අවකාශයක් සැලසෙනවා. ඒ මෛත්‍රී සහගත කාය කර්මය අපි කොහොමද පුහුණු කළ යුත්තේ? ප්‍රාණඝාතයෙන් වැළකීම තුලින්, ඒ වගේම અભේදානමය කුසලයට දායක වීම තුලින්, ඒ වගේම පරිසරය විනාශ කිරීමෙන් තොරව පරිසරය සංරක්ෂණය කිරීම තුලින් මෙබඳු මෛත්‍රාකාරයෙන් අපට මෛත්‍රී සහගත කාය කර්මය සම්පූර්ණ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය ශ්‍රාවකේ ප්‍රාණඝාතයෙන් වළකින්නේ කොහොමද? සෝපානාති පාතා පටිවිදතෝ නිහි සුත සත්තු නිහිත දණ්ඩෝ ලජ්ජී දයපන්නෝ සබ්බ තාන භූත හිතානුකම්පී විහෙරති ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ හුදෙක් මම නම් සත්තු මරන්නේ නැහැ මම නම් මස් මාළුවත් අනුභව කරන්නේ නැහැ කියලා නිහඬවීම විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රාණඝාතයෙන් වළකින්නටත් ඕන ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම මාත්‍රේ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ සෝපානාතිපාතා පටිවිරතෝ නිහිත දන්දෝ නිහිත සත්තු ඉන් අනතුරුව දඬුමුගුරු ආදීන් අන් අයට හිංසා කිරීමෙනුත් වළකිනවා. ඝාතනයෙනුත් වළකිනවා. දඬුමුගුරු ආදීන් හිංසා පීඩා කිරීමෙනුත් වළකිනවා. ඊළඟට ලැජ්ජී පව්කම් කරන්නට පසුබාන අපි අර මුලින් කිව්වා වගේ පාප ධර්මයට ලැජ්ජා වෙන ස්වභාවය පාප ධර්මයට පසුබාන ස්වභාවය ඒ තනත්තාගේ මනස තුල ටිකෙන් ටික ගොඩනගා ගන්නට දියුණු කර ගන්නට උත්සාහවත් වෙනවා ඊළඟට දයාපන්නෝ සියලු සත්වයන් කෙරෙහිම දයාව අනුකම්පාව ඇති කරගන්නවා මූලික වශයෙන්. ඉන් අනතුරුව සබ්බ පාන භූත හිතානුකම්පේ විහෙරති. සියලු සත්ත්වයන් කෙරෙහිම සියලු ප්‍රාණීන් කෙරෙහිම හිතවත් බවක් මෙත් සිතක් ඇති තැනට ඒ තැනත්තාගේ මනස සකසුරුවම් කරගන්නවා. අන්න එහෙම වෙනකොට පළමුවෙන් ඝාතනයෙන් වළකිනවා, දෙවනුව හිංසනයෙන් වළකිනවා, තුන්වෙනුව ඒබඳු හිංසනයට, ඒබඳු ඝාතනයට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඉන් අනතුරුව සියලු සත්ත්වයන් කෙරෙහිම අනුකම්පාවක්, කරුණාවක් මෙත් සිතක් ඇති කෙනෙක් සියලු දෙනාම හොඳින් වැඩෙන්නට ඕනේ. සියලු දෙනාම සුව සුවසේ ජීවත් වෙන්නට ඕනේ කියන මේ සෞම්‍ය වූ ආකල්පය දියුණු වෙන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. එතනට පැමිණෙනකොට ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ මේ පළවෙනි පංචශීලයේ පළවෙනි ශික්ෂාපදය එයින් ආරම්භ කරන තැනත්තා අවසානයේට නවතින්නේ මෙත්තදීම කියන මේ භාවනාවෙන්. පංචශීලයේ සීලයේ හැටියට අපි සඳහන් කළාට යම් කෙනෙක් එය හරියට හඳුනාගෙන පුහුණු කරනවා නම් අවසානයේ භාවනාවයි කියන උත්තරීතර මනෝභාවයන්ගෙන් තමයි අපට නිමා කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා පළමුවෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකීලා ඊන් වැළකීම් මාත්‍රේ පමණක් වුණත් මහා යහපතක් Tamanටත් සමාජයටත්. නමුත් එතනින් නොනැවතී අපිට ටිකෙන් ටික ඉදිරියට යන්න පුළුවන් නම් ඒ තැනත්තා Taman වෙනුවෙනුත් අනුන් වෙනුවෙනුත් විශාල මෙහෙවරක් කරන කෙනෙක්. හැබැයි මනුෂ්‍ය මෙහෙවරක් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විදිහට ප්‍රාණඝාතයෙන් වළකිනවා පමණක් නෙමේ අපිට පුළුවන් වෙන්නට ඕනේ ටිකෙන් ටික අන් අයගේ ජීවිත රකින්නටත් යම්කිසි ප්‍රමාණයකින් දායක වෙන්නට. ඒ සඳහා තමයි මේ ධර්මයේ සඳහන් වෙනවා ආමිස දාන, અભය දාන, ධර්ම දාන කියලා දානය තුන් ආකාරයකින් විග්‍රහ වෙනවා. තවත් නොයෙකුත් ප්‍රභේද තියෙනවා. තුන් ආකාරයකින් දැක්වෙන දාන කතාවෙහි અભේදානය කියලා කියන්නේ කෙනෙකුට ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරලා දෙන්නට පුළුවන් නම් මරණ භීතියෙන් නිදහස් කරන්නට පුළුවන් නම් තමන් නැසෙයිද තමන් විනාශ වෙයිද තමන්ට හානි වෙයිද කියලා ඇති වෙන තැතිගැම්මෙන් සත්වයින් නිදහස් කරන්නට පුළුවන් නම් අන්න එතනදී ඒ ඇයට અભේදානයක් දුන්න වෙනවා මේ සඳහා යම්කිසි කෙනෙක් උත්සාහවත් වෙනකොට ටිකෙන් ටික ඒතනත්තාට දැනෙනවා තමන්ගේ මනස තුල සෞම්‍ය ආකර්ෂණීය භාවයක් ඇති වෙන හැටි. නමුත් මේ અભේදානය දීම පිළිබඳව කතා බහ කරනකොට බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ තමන්ගේ ජීවිතය රැකගන්නට અભේදානමේ කුසලයේ ඉවහල් වෙනවා. සසර ගමනේ අපි සිද්ධ කළා වූ යම් යම් ප්‍රාණඝාත අකුසල ඉස්මතු වෙනකොට කෙනෙකුගේ ජීවිතය අකාලේ විනාශ වෙන්නට පුළුවන්. ඒන් රැකෙන්නට තියෙන හොඳම කුසලය තමයි અભේදානමේ කුසලය. ඒ නිසා અભේදානමේ කුසලයට දායක වෙන්න සම්බන්ධ වෙන්න කිව් සැනින්ම බොහෝ දෙනා යම්කිසි මුදලක් වැය කරලා ගවයෙක් එළුවෙක් ආදී සතෙක් නිදහස් කරන්නට උත්සාහවත් වෙනවා. එහෙම කිරීමෙන් ඒ ගවයාට තව ටික කාලයක් හරි ජීවත් වෙන්නට ඉඩක් ලැබෙනවා. ඒ නිසා ඒක හොඳ පින්කමක්. නමුත් අපි ඒබඳු දේ කරනකොට තරමක් නුවණින් කල්පනා කරලා කරන්නට පුළුවන් නම් බුද්ධිමත්ව කරන්නට පුළුවන් නම් ඒක වඩා අර්ථවත් විදිහට සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් අද කාලේ ගවයින් නිදහස් කිරීම පිළිබඳව සිතන බලනකොට රුපියල් දසදහසකට ගත හැකි ගවය 40000ක් විතර දීලා තමයි අපි ඒ වදකාගාරයෙන් එළියට ගන්නේ. ඉන් අනතුරුව ඒ 40000ම වැය කරලා ඒ ඒ ගව ඝාතකයා නැවත වතාවක් තවත් ගවයින් හතර දෙනෙක් ගෙනවිත් පසුදාට ඝාතනය කරන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ අපි અભේදානය පිළිබඳව නිවැරදිම අවබෝධයකින් ඒ ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් නොවන නිසා. එපමණකින් හරි කරන එක අපි අගය කරන්නට ඕන. ඒ විදිහට මුදලක් දීලා හරි ගවයෙක් නිදහස් කරන්න කෙනෙක් ඉදිරිපත් වීම හොඳ හැඟීමක්. නමුත් අපි තව ටිකක් ඉදිරි පියවරකට යනවා නම් තව ටිකක් අපි බුද්ධිමත්වයේ ගැන හිතනවා නම් අර ඉන් අන අනතුරුව අපි ගෙවූ මුදලින් තවත් විනාශයක් නොවන තැනට අපට અભේදානමය කුසලයේ කරන්න පුළුවන්. ඒ කොහොමද යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ගවයෙක් වදකාගාරයකට ගෙනියන්නට හේතු වෙන්නේ කුමක් නිසාද? ගව හිමියා එක්කෝ මුදල් අගහිගයකින් පෙළෙනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ ගවයා නඩත්තු කිරීමේ අපහසුතාවයකින් පීඩා විඳිනවා වෙන්නට පුළුවන්. ඒ ගවයා නඩත්තු කරගන්න බැරිකම නිසා හෝ Tamanට මුදල් අගහිකකම් නිසා හෝ තමයි ගොවියෙක් ගවයින්ව වදකාගාරයකට විකුණන්නට යම්කිසි පෙළඹීමක් ඇති වෙන්නේ. ඒ නිසා අපි මූලික වශයෙන් පිළියම් කළ යුත්තේ අන්න එතනටයි. එබඳු අය සොයාගෙන අපට කතා බහ කරලා මේ ගවයා හදන්නට බැරි නම් අපට දෙන්න ඒ සඳහා මුදලක් අවශ්‍ය නම් කොතරම් අවශ්‍යද කියලා අපිට එතනට මුදල් ගෙවලා ඒ කියන්නේ ගවයාගේ අයිතිකාරයාට ගව හිමියාට මුදල් ගෙවලා ඒ ගවයාව නිදහස් කරන්නට පුළුවන් නම් ඒ අභයදානේ වඩා අර්ථවත් වෙන්නේ මොකක් නිසාද ගවයා පමණක් නෙවෙයි මිනිසෙකුටත් අභයදානේ දුන්නා වෙනවා ඒ මිනිස්යා තානඝාත අකුසලයට සම්බන්ධ වෙලා Tamanට දීර්ඝ කාලයක් යැපෙන්නට පෝෂණය වෙන්න උදව් කරපු ගවයා කොතගුණ වේදීත්වෙන් තොරව ಗುಣ කෙලස ආදම අර විදිහට වදකාගාරයට විකුණලා සිද්ධ කරගන්න ප්‍රාණඝාතමය අකුසල කර්මයෙන් දීර්ඝ කාලයක් අකල් මරණ වලට ගොදුරු වෙන්නට සතර අපායෙහි උපදින්නට හේතු වෙන මහා පාප කර්මයක් සිද්ධ කරගන්නවා. ඒ මහා පාප කර්මයෙන් මේ මිනිස්යා නිදහස් කිරීම නිසා මේ භවයේ පමණක් නෙවෙයි අනන්ත සසරේ ඒ තනත්තාට පැමිණෙන අපාය භීතියෙන් මරණ භීතියෙන් ඒ මනුස්සයා නිදහස් කළා වෙනවා. ඒ වගේම අර ගවයාගේ ජීවිතේ විනාශ වෙන්නට තිබුණා. ඒ සතාගේ ජීවිතේ නිදහස් කරලා ඒ ගවයාට මේ ලෝක වශයෙන් මේ භවයේ අභේදානය සැලසුවා වෙනවා. එහෙම කරන්නට උත්සාහ කිරීම තරමක් වෙහෙසකාරී. අර මුදලක් ගෙවල වදකාගාරයෙන් ගවයෙක් නිදහස් කරනවා තරම් ලේසියෙන් මේ කාර්ය කරන්න බෑ. ඒ ලේසියෙන් කරන්න බැරි නිසාම බොහෝ දෙනා ඒ බඳු දෙයක අත ගසන්නේ නැහැ, අත පොවන්නේ නැහැ. ඒ වගේම නිවැරදිව අභේදානමේ කුසලය સિદ્ધ කරගන්නේ කොහොමද කියලා අපි තරම් ඒවා ගැන සොයන්නේ, බලන්නේ, විමසන්නේ නැතිකමත් මේකට එක හේතුවක් වෙනවා. පින්කමක් කරන්නට කිව්ව සැනින්ම අර අපි මුලින් සඳහන් කළා අපේ අපේ මතකයට අපේ සිහියට නැගෙන්නේ Taman රැකෙන්නට Tamanට යහපතක් වෙන්නට මේ කාර්ය කරනවා කියන හැඟීම පමණයි. නමුත් අපට ඒ අභිභව අපි මේ කාර්ය කරන්නේ අනුන්ට යහපතක් වෙන්නටයි. මේ දාණය දෙන්නේ දානේ පරමාර්ථය වෙන්නේ අනුන්සුවපත් කිරීමයි. අනුන්ට යහපතක් ඇති කිරීමයි කියන මේ නිවැරදි අවබෝධය තුළ අපට පවතිනින් දන් දෙන්නට පුළුවන් නම් અභේදානයේ උනත් වඩා අර්ථවත්ව කරන්න පුළුවන්. එහෙම අර්ථවත්ව කරනකොට ඒ තනත්තා මිනිසෙකුගේ ජීවිතයටත් અභේදානය දුන්න වෙනවා. සතෙකුගේ ජීවිතයටත් અભේදානය දුන්න වෙනවා. මේ දෙආකාරයකින් සත්වයින් නිදහස් කිරීමේ කුසලයේ මිනිසෙක් සහ සතෙක් කියන මේ දෙදෙනාටම ජීවදානයේ અભේදානයේ දීමේ කුසලය අනිවාර්යයෙන්ම Tamanගේ ජීවිතය රැකෙන්නට උපකාරයක් වෙනවා. ඒ නිසා කාලයක් අපට මේ විදිහට ප්‍රාණඝාත ආදීන් වැළකීලා අන්‍ය සතා සිව්පාවාගේ ජීවිතය ආරක්ෂා කරන්නට යම් කිසි කැපවීමක් කරනකොට එක්තරා ප්‍රමාණයකින් අපේ මනසේ සෞම්‍ය ගුණයක් වැඩෙන්නට පටන් ගන්නවා. මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ගවයෙක් වගේ සතෙක් නිදහස් කරන්නට බොහොම මුදලක් අද කාලේ හැටියට අවශ්‍ය වෙනවා. ඉතින් ඊතරම් මුදලක් අපි කොහොමද හොයාගන්නේ? එහෙම කොහොමද අපි અભේදානය සිද්ධ කරන්නේ? වෙනතුනේ එහෙම නොසිතී යුතුයි අපට અભේදානමේ අකුසලයට මුදල් වැය කරන්නටම අවශ්‍ය නැහැ. වතුර කඩක වැටිලා ඉන්න කුහුඹේ මැස්සෙක් හරි මේ ජීවිතයක් ගලවනවා කියන නිවැරදි අදහස පෙරදරි කරගෙන ගොඩට දමන්නට පුළුවන් නම් ඒ සතාගේ ජීවිතය ගැලවීමෙන් અභයදානමය මහා කුසලයක් සිද්ධ කරගන්නවා. හැබැයි ඒක කරන්න ඕන වෙන්නේ සතා කෙරෙහි කරුණා මෛත්‍රියෙන්. කුහුඹුවෙක් වුණත් ප්‍රාණියෙක්මයි, ගවයෙක් වුණත් ප්‍රාණියෙක්මයි, මිනිසෙක් වුණත් ප්‍රාණියෙක්මයි. ඒ නිසා ප්‍රාණයෙක් නිදහස් කරනවා, සත්ත්වයෙක් නිදහස් කරනවා කියන අවබෝධයෙන් කරන්නට පුළුවන් නම් කුහුඹුවෙක් නිදහස් කළාය කියලා නැහැ. උසස් වූ කුසලයක්, උසස් වූ මෛත්‍රී සංකල්පනාවක් අපේ මනස තුල ගොඩනගන්නට පුළුවන්. මේ ඊයේ පෙරේදා දිනයක එක්තරා තරුණ මහත්මයෙක් අපි සමග පැවසුවා මේ මෛත්‍රිය පිළිබඳව කතා බහ කරද්දී අපි ඒ මහත්මයාට මේ පිළිබඳව කරුණු පහදලා දෙද්දී ඒ මහත්මයා Tamanගේ අත්දැකීමක් ප්‍රකාශ කළා Taman කුඩා කාලේ Tamanගේ වැඩිහිටි සහෝදරේ Tamanව කරමත හිඳුවාගෙන වත්ති පිටියේ ඇවිදින අතරතුරේ ඒ නිවස අසලම ගල්වලක වියලි පොල්ලතු පෙඟෙන්නට දාලා තියෙනවා. ගෙවල් වලට හිවිල්ලන්නට පොල්ලතු වියන්න ඕන නිසා කල්ලතු වියලි පොල්ලතු පෙඟෙන්නට දානවා. එහෙම පෙඟෙන්නට දාන මේ ගල් වලේ පොල්ලතු ටික වතුරට දැම්මහම ටික වේලාවක් යනකොට පොල් කොළ අස්සේ ඉන්න කූඹි වතුර මත පාවෙනවා. අර තමන්ගේ වැඩිහිටි සහෝදරයා තමන් පුංචි කාලේ තමන්ව කරපින්නගෙන වත්තේ එහෙ මෙහෙ ඇවිදින අතරතුරේ අර ගල්වල ළඟට ගිහිල්ලා බිමට පාත් වෙලා Taman කර පිට ඉඳද්දීම පුංචි කෝටු කෑල්ලක් අරගෙන කොලයක් අරගෙන අර දියේ ඉන්න කෝඹි එකින් එක ගොඩට දාන දර්ශනය කුඩා කාලේ ඉඳලා මේ දරුවගේ මනසට තදින් කාලැදුනා. ඒ නිසා මේක ටිකෙන් ටික කාලයක් යනකොට හොඳ හැඟීමක් බවට දියුණුවපත් වුණා දියුණු වුණා. ඒ නිසා දැන් ඒතනත්තා තරුණ වියටපත් වෙලා ආවාහල් වෙලා දරුමල්ලා නැති කරගත්තත් තවමත් ඒ කුඩා කාලේ මනසට දැනිච්ච ඒ අදහස නිසා සත්තුන්ගේ ජීවිත බේරන්නට කුහුඹුවෙකුගේ හරි ජීවිතේ ගලවන්නට අවස්ථාවක් ලැබුණොත් බොහෝම උත්සාහයෙන් උනන්දුවෙන් බොහොම කැමැත්තෙන් කැපවීමෙන් ඒ කාර්ය සිද්ධ කරනවා. ඒ නිසා හාමුදුරනේ ඒ අත්දැකීම නිසා මගේ මනස තුල කාලයක් යනකොට අනිත්‍ය ජීවත් වෙන්නට ඕන හැම දිනම රැකෙන්නට ඕන කියන මේ ආකල්පය පහසුවෙන් මතු කරගන්නට මට ඒ අත්දැකීම සායි හුරු පුරුද්ද උදව්වක් වුණා කියලා ඒ තරුණ මහත්මයා අපි සමග ප්‍රකාශ කළා. අන්න ඒ නිසයි මම කිව්වේ මෛත්‍රී සහගත කාය කර්මයෙන් අපිට ආරම්භ කරන්නට පුළුවන් නම් කාලයක් යනකොට අපිටම දැනෙන්නට ගන්නවා අපේ මනස තුල එක්තරා සෞම්‍ය වූ භාවයක් ගොඩනගෙනවා. අපේ මනස තුල හැම දෙනාම රැකුණොත් හොඳයි කියන මේ ආකල්පය අර මෙත් වඩන වෙලාවට විතරක් නෙමෙයි වාඩි වෙලා පැත්තකට වෙලා සුවපත් වෙන්නට මේ දුක් වෙන්නට කියලා හිතන වෙලාවට විතරක් නෙමෙයි එදිනෙදා දෛනික ජීවිතේ ගත කරන කතා බහ කරන දකින අසන මේ හැම මොහොතකම අපේ මනස තුල මේ සමාජය කෙරෙහි මේ පරිසරය කෙරෙහි එක්තරා සෞම්‍ය ගුණයක් ටිකෙන් ටික වර්ධනය වෙන්නට පටන් ගන්නවා. අන්නේ ලෝකයේ පිළිබඳව පරිසරයේ පිළිබඳව ඒ සෞම්‍ය භාවය අපේ මනස තුල මතු කරගන්නට අවබෝධ කරගන්නට පුළුවන් වුණොත් ඒ ලොකු උදව්වක් වෙනවා ලෝකයට මෙත් වඩන්නට. ඒ වගේම අතීත කාලේ අපේ වැඩිහිටියෝ තවත් කරන එක්තරා වටිනා ක්‍රියාවක් අපි අත්දැකලා තියෙනවා සමහර වෙලාවට ගහකින් අත්තක් කඩා වැටිලා පොළවේ ඇනිලා තියෙනවා නම් මේ පොළොව මහීකාන්තාවට මේක හිරිහැරයක් මේක බරක් කියලා අපේ වැඩිහිටියෝ ඒක එතනින් ගලවලා පැත්තකට ඉවත් කරනවා දැන් මේ කාර්ය දිහා කෙනෙක් බුද්ධිමත්ව කල්පනා කරනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ මොන විහිළුවක්ද මේ විදිහට ගහේ තිබුණත් ඒක ගහේමයි තියෙන්නේ ඒක පොළවේමයි තියෙන්නේ ඒ වගේම බිමට වැටිලා බිම ඇනුණත් ඒක පොළවේමයි තියෙන්නේ පසෙකට දැම්මත් ඒක පොළවේමයි තියෙන්නේ එහෙමනම් මේකෙන් අමුතු පොළව නිදහස් වීමක් වෙනවද කියලා කෙනෙකුට තරකයක් ඇති වෙන්න පුළුවන් ඒ නොවේ මෙතන වැදගත් වෙන්නේ මේ පොළොව මහීකාන්තාවට මේක බරක් මේක කරදරයක් කියලා ඉවත් කරද්දී ඒ තනත්තාගේ මනසේ මේ පොළව ගැන මේ පරිසරය ගැන මේ ගහකොළ ගැන ඇතිවෙන සෞම්‍ය මනෝභාවයයි එතනදි වැදගත් වෙන්නේ. අන්න ඒ තරමට අතීතයේ අපේ මුතුන් මිත්තෝ ගහකොළට පවා පරිසරයට පවා මෙත් සිත පැතුරුවා. මිනිස්සුන්ට සත්වයින්ට පමණක් නෙමේ අපිව ජීවත් කරවන මේ වායුවට මේ ජලයට මේ මහ පොළොවට පවා අතීතයේ මිනිස්සු මෙත් සිතින් යුක්තවයි සැලකුවේ. ඒ නිසා එදා සමාජය තුළ පරිසරයේ පූර්ණ දායකත්වයේ සහයෝගය මිනිසුන්ගේ දිවි පැවැත්මට ලැබුණා. Taman යම් කෙනෙක් රකින්නවද ඒ තැනැත්තා විසින්ම තමාව රැකෙනවා. අතීතයේ මිනිස්සු මිනිසුන් රැක්කා, සතා සිව්පාව රැක්කා, පරිසරය රැක්කා. ඒ නිසා ඒබඳු සමාජයේ විසින් Taman රැකෙන්නට, ඒබඳු පරිසරය තුලින් Taman රැකෙන්නට යම්කිසි වටපිටාවක් සැකසුණා. අද කාලේ මිනිසුන් කෙරෙහි කරුණා මෛත්‍රියක් නැති වෙනකොට, සතා සිව්පාවා කෙරෙහි කරුණා මෛත්‍රියක් නැති වෙනකොට, මහ පොළව ගහකොළ පරිසරය පිළිබඳව අපට කරුණා මෛත්‍රියක් නැති වෙනකොට, ඒ හැම දෙයකින්ම අපේ පැවැත්මට ප්‍රබල තර්ජන එල්ල වෙනවා. පසුගිය කාලේ මොහොත ගොඩ ගල්ලා මහා විනාශයක් සිද්ධ වුණේ. විටින් විට ගම් වතුර ගලලා මිනිසුන් දහස් ගණන් විනාශ වෙලා යන්නේ භූමිකම්පා ඇති වෙලා මේවා ස්වභාවික විපත් කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන් ස්වභාවික විපත් තමයි. නමුත් මේ කාල වකවානුවේ ස්වභාවික විපත් උත්සන්න වෙන්නට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර ධර්මවල පැහැදිලි කරනවා මිනිසුන්ගේ මනස මෛත්‍රියෙන් කරුණාවෙන් තොර වෙනකොට, පාප ධර්මයන් බහුල වෙනකොට, පරිසරය ගැන නොතකා හරිනකොට, සතාසියුපා වගේ ජීවිතයේ තියෙන වටිනාකම නොතකා හරිනකොට පරිසරය විසින්ම Tamanගේ ජීවිතය විනාශ කරන්නට මඟ සැලසෙනවා. ඒ නිසායි මම මුලින්ම සඳහන් කළේ මේ කාලවකවානුව මෙත්සිත ප්‍රායෝගිකව පුහුණු කරන්නට සුදුසුම කාලයක් කියලා. මේ විදිහට මෛත්‍රී කාය කර්මය අපිට ටිකෙන් ටික ප්‍රගුණ කරන්නට පුළුවන්. ඊළඟට මෛත්‍රී වචී කර්මයයි කියලා කියන්නේ අපේ වචනයෙන් අන් අයට සිද්ධ වෙන හානි ටිකෙන් ටික අවම කරන්නට ද්වේෂ සහගතව කතා කිරීමෙන් අන් අය කුපිත වෙන අන් අය බිය වැද්දෙන අන් අය තැති ගන්න ඒ වගේම අන් අයට පසුතැවීම ඇති වෙන අන් අයගේ ආවේග ඇවිස්සෙන විදිහෙන් කතා කරන්නේ නැතුව හැකිතාක් අන් අය සමනය වෙන සංසුන් වෙන සෞම්‍ය වෙන විදිහට අපිට වචන භාවිතා කරන්න ටික ටික අපි උත්සාහවත් වෙනවා නම් අන්න එතනදී කාලයක් යනකොට අනිත් අය සුවපත් ජීවත් වෙනවා නම් හොඳයි කියන මේ ආකල්පෙ ටිකෙන් ටික අපේ මනස තුළ වැඩෙනවා. ඒ වගේම බෞද්ධයින් වශයෙන් අපි බොහෝ දෙනා සෑම නිවසකම දවසට එක්වරක් හරි කරණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවානේ. එහෙම කරණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කළත් ගොඩක් දෙනෙක් ඒක කරන්නේ Tamanටත් Tamanගේ නිවසියන්ටත් යහපතක් වෙන්න කියලා. ඒක ඇති වැරද්දක් නැහැ. නමුත් අද ඉඳන් හරි අපට පුළුවන් නම් මේ කාරණේ පුළුල්ව වටහාගෙන මා පමණක් නෙමෙයි ලෝකේ ජීවත් වෙන හැම මිනිසෙක්ම හැම සතෙකුගේම ජීවිතය ආරක්ෂා වෙන්නට ඕනේ. හැම දිනාටම සුවපත් ජීවත් වෙන්න ඉඩ සැපට ලැබෙන්න ඕන. කිසිම කෙනෙක් අකල් මරණයකට බොදුරු නොවේ සුවසේ ජීවත් වේවා. ඔවුනොවුන් කෙරෙහි ඇති වෙන කෝපය, වෛරය ආදී පාපකාරී චේතනාවන්ගෙන් නිදහස් වෙලා සෞම්‍ය වූ මනසින් මිනිස්යෙන් වශයෙන් ඔවුනොවුන් කෙරෙහි ගුණ නුවණින් බැඳී ජීවත් වෙන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානය පෙරදරි කරගෙන සියලු සත්වයින් කෙරෙහි මෙත් සිත පතුරවමින් ඒ මෛත්‍රී සූත්‍රය එහෙම නැත්නම් කරණීය මෙත් සූත්‍රයේ දවසට එක්වරක්වත් සජ්ජායනා කරන්න පුළුවන් නම් ඒ තැනත්තා અભේදානමේ මහා කුසලයට දායක වුණා වෙනවා. ඒ වගේම ටිකෙන් ටික මෛත්‍රී සංකල්පනාව මෛත්‍රී මනෝභාවය වඩවා ගන්නට ඒ තැනත්තාට ඒ ලොකු උපකාරයක් වෙනවා. ඒ වගේම බුදුගුණ සිහි කරලා දවසට එක වතාවක් එක පැන් වීදුරුවක් පූජා කරලා බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති උත්තමෙන් උන්වහන්සේ දහම් සිසිලසින් ලෝකයේ මිනිසුන්ගේ කෙලෙස් 1000 නිවා දැම්මා මිනිසුන් සුවපත් කළා දහම් සිසිලසින් ලෝකයේ පනසා වදාළ ඒ තථාගතයන් වහන්සේට මම මේ පෑන් බඳුන පූජා කරනවා. මේ පෑන් ටිකෙන් ගතසිත සිසිල් වෙන්නාසේ සියලු මිනිසුන්ගේ මනස වෛරයෙන්, ක්‍රෝධයෙන් නිදහස් වෙලා කරුණා මෛත්‍රිය ආදී සෞම්‍ය ගුණවලින් සිසිල් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අපට දවසට එකවරක් බුදුහාමුදුරුව වෙනුවෙන් පෑන් බඳුනක් පූජා කරන්න පුළුවන් නම් ඒ තැනත්තා මෛත්‍රී සහගත කාය කර්මයන්ගෙන් මෛත්‍රී සහගත වචී කර්මයන්ගෙන් ලෝකේ සූපත් කරන්න දායක වුණා වෙනවා. මෙන්න මේ විදිහට කාලයක් තිස්සේ කාය කර්ම වචී කර්ම කියන දෙආකාරයෙන් ලෝකයේ සුවපත් කරන්නට අනිත් අයට යහපතක් කරන්නට අනිත් අයට සුවයක් ඇති කරන්නට අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වුණොත් ටිකෙන් ටික අපට දැනෙන්නට ගන්නවා වෙනදාට වඩා අන් අය පිළිබඳව තමන් පිළිබඳව සෞම්‍ය වූ මානසික තත්ත්වයක් තමන් තුළ ගොඩනැගෙනවා මේක අපි කාටත් අත්දකින්නට පුළුවන් අන්න ඒ ස්වභාවය තමන්ට අත්දකින්නට ලැබුණට පස්සේ මම සුවපත් වෙනවා සියලු සත්වය සුවපත් වෙත්වා වෙනවා කියන මේ කාරණය නිකම්ම නිකම් ප්‍රාර්ථනාවක් වශයෙන් නෙමේ අවංක වූ මනෝභාවයක් වශයෙන් මේ සෞම්‍ය ගුණය අපට දස දෙස පතුරවන්නට පුළුවන්. අන්න එතනට යනකොට තමයි අර එකම දරුවෙක් ඇති අම්මා කෙනෙක් Tamanගේ දරුවාට යම්සේ මෙත්සිත පතුරවනවද ඒ වගේ ලෝකී අප්‍රමාණ සියලු සත්වයින් කෙරෙහි මේ මෛත්‍රී සංකල්පනාව, මේ මෛත්‍රී මනෝභාවය, මේ සෞම්‍ය භාවය, මේ සිසිලස අපට පතුරවමින් ලෝකය සුවපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු නැවත නැවත සිහියට ගන්න, නිවත නැවත නැවත කල්පනා කරන්න, නුවණින් මෙනෙහි කරන්න, මෙනෙහි කරලා පමණක් නිහඬ නොවි ටිකෙන් ටික පුහුණු කරන්න උත්සාහ කරන්න. එහෙම කරනකොට Tamanටම දැනේවි වෙනදාට වඩා කොයිතරම් වටිනා ආකාරයට Tamanගේ මනස අවදි වෙලා සෞම්‍ය භාවයේ වැඩෙනවද කියලා. ඒ හඳුනාගත්තන් පටන් දැන් කරනවාට වඩා අර්ථවත් විදිහට මෛත්‍රී භාවනාවට කරන්න පුළුවන්. එතෙක් දැන් කරගෙන යන ආකාරයෙන් මෛත්‍රී භාව භාවනාව අතනොහැර ප්‍රගුණ කරන්නටත් ඕන මේ කියන කරුණු ගැන නුවණින් හිතන්නටත් ඕන හිතලා වඩා අර්ථවත් මෙත් සිත දියුණු කරගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා අද මේ ධර්ම දේශනාව පවත්වන්නට දායකත්වයේ දරන්නේ ශ්‍රයන්ති බුලේගොඩ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන් පිරිස විසින් මේ ධර්ම දේශනා පින්කම තුළින් සිද්ධ වෙන මහා කුසලය අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය Tamanගේ මව්පියන් ඇතුළු ඥාතීන්ට බුලේගොඩ ආරච්චිගේ එලියස් පියාණන් වහන්සේ එවැගේම ගිමාරා රණවීර බුලේගොඩ මෑණියන් වහන්සේ බුලේගොඩ ආරච්චිගේ චන්ද්‍රදාස සහෝදරයා බුලේගොඩ ආරච්චිගේ බුද්ධදාස සහෝදරයා බුලේගොඩ ආරච්චිගේ ගුණදාස ඒ සහෝදරයාණන් එවැගේම බුලේගොඩ ආරච්චිගේ කමලාවති සහෝදරිය එවැගේම KDA අබේනායක මහත්මයා චාලිස් කොටාමුල්ල මහත්මිය, විමලාවති කොටාමුල්ල ඒ නන්දනිය, ඒ වගේම ඉන්ද්‍රා කොටාමුල්ල ඒ මහත්මිය කියන මේ සෑම දිනම සිහිපත් කරලා ඒ අයට පුණ්‍යානුමෝදනා කරන්ට අපේක්ෂා ඇතුවයි අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ. ඒ නිසා අප විසින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් බොහෝ දෙනාට ධම්ම අසන්නට අවකාශ සලස්වා දීමෙන් සිද්ධ කරගත් මේ මහඟු කුසලය නම් සඳහන් කළ මව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් සතුටින් අනුමෝදන් වෙත්වා ඥාතීන්ටත් දෙවියන්ටත් අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ මහා කුසලය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ